දාහතරවන පරිච්ඡේදය සංඝ ප්‍රීත්‍රු ආනන්ද හිමියෝ එදිනට දේශනා කරනු ලබන 12 වෙනි සූත්‍රය උදෙසා සභාශාලාවේ තමාගේ ස්ථානයේ සිටගෙන සිටිති. අද අලුයම සිට මේ දක්වා దేవතාවක් මහා සභාව රැස් වී තිබේ. දැන් දහවල් දාණයට කාල වේලාව සමීපය. අද මහරජුන් පිරිනමන දාණයට පෙර බුද්ධ දේශනාවක් ඉදිරිපත් කරන්නට මා කැමැතියි. එය පාහාරාද සූත්‍රයයි. මුහුදු බඩනාවික ගෝත්‍රික නායකයෙකු වූ පාහාරාද නම් තැනැත්තා අමතා බුදුරදුන් දේශනා කළ එකක්. ආනන්ද හිමි මා විසින් මෙසේ අසන ලදැයි කියමින් සිය දේශනය ආරම්භයි. පාහාරාද ඔබගේ ගෝත්‍රය මහා සමුදුර අගේන බව සිතමි. එසේය ස්වාමීනි. එසේනම් පහාරාද එසේ ඇගීමට ඔබගේ ගෝත්‍රයේ අය මහා සමුදුරෙහි අපූරු ගුණාංග කීයක් දකීද? හිමියනි, ගුණාංග 8ක් වෙයි. එනම් මහා සමුදුර කෙමෙන් බෑවුම් වෙයි. කෙමෙන් වැටේ. කෙමෙන් නැගෙයි. ගල් කුලක්සේ එකවර කඩා නොවැටේ. මහා සමුදුර ස්ථිරසාරය ඉවුරෙන් පිට නොගලයි. මහා සමුදුර මල සිරුරු නොයිවසයි. එසේ මලකුණක් සමුදුරෙහි වී නම් එය ඉක්මනින්ම වෙරළට ගසාගෙන එයි. මහා ගංගා සමුදුරට ආවිට ඒ ගංගාවන්හි නම් ආදිය නැති වී යයි. ඒන් පසු ඒවා හැඳින්වෙන්නේ මහා සයුර ලෙසමයි. ලොව සියලු ගංගා මහා සයුරට ආවත් අහස වැහිදිය සියල්ල සයුරට වැටුණත් එහි ප්‍රමාණය අඩු වැඩි වෙන බවක් නොපෙනේ. මහා සයුරේ ඇත්තේ එකම රසකි. ඒ ලවණ රසයි. මහා සයුරෙහි නොයෙකුත් වටින වස්තු ඇත. මුතු, මණික්, නිල්කැට, කවඩි, පලිඟු, ලතාමිනි, පබළු, ගිරිගල්, රන්, රිදී, රතු කැට, වෛරෝඩි ආදිය වෙයි. මහසයුර බොහෝ සතුන්ගේ නිවහන වෙයි. ඒ ඇතමුන් අඩි 100ක් තරම් දිගය. ස්වාමීනි, සයුරෙහි අප දකිනා ගුණාංග අට මෙසේයි. අපි ඒ සියල්ලා ගෙයිමු. ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා මේ ධර්මයේහි හා විනයෙහි අගේ දකිද්ද එයින් සතුටු වෙද්ද එසේමයි පහාරාද නමුත් ස්වාමීනි මේ ධර්මයෙහි හා විනයෙහි භික්ෂූන් වහන්සේලා දකින අගයන තුටු වෙන ගුණාංග කීයක් නම් වෙයිද? පහාරාද ගුණාංග 8ක් වෙයි. එනම් මහසයුර කෙමෙන් නැගී කෙමෙන් වැටි කෙමෙන් බෑම් වන්නාසේ ගල් කුලක් එකවර කඩා නොවැටෙන්නාසේ ධර්මයද විනයද එසේම වෙයි. එහි කෙමෙන් පුහුණු වීම, කෙමෙන් පුරුදු වීම, කෙමෙන් ප්‍රගුණව දියුණුවීම් වෙයි. අවසාන අවබෝධය එකවර නොවේ. මහා සමුදුර ස්ථාවර වන්නාසේ මායිමෙන් පිටත නොගලන්නාසේ මා භික්ෂුන් වහන්සේලා පිහිටවන විනයෙහි උන්වහන්සේලා ස්ථාවර වෙයි. විනය නීති කඩා සසුන නොකෙලසෙති. විනය ආරක්ෂා කිරීමට බැඳී සිටිති. මහා සමුදුර මලකුණු නොයවසන්නාසේ එය ඉක්මනින් ඉවතලන්නාසේ ගොඩබිමට ගෙනවූ දමන්නාසේ සංඝයා වහන්සේලාද තමා අතර දුස්සීල වූ අය නොයිවසිති හැසිරීමේ සැකකටයුතු රහසිගත වූ අය නොයිවසිති පාරිශුද්ධ නොව් පාපකාරී වූ ආශාවන් සහිතව නරකට හැසිරෙන්නා වූ අය නොයිවසිති එවන් අය දුටු විට සංඝයා වහන්සේලා එක්ව ඒ අය නිරපති මහා ගංගා මහා සමුදුරට ආවිට පෙර නාම නැතිව යන්නාසේ බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කුල හෝ ඕනෑම වංශයක වූ අය ධර්මය හා විනය නම් අනගාരിക ජීවිතයට එළඹ විට ඔවුන්ගේ මුල් නාම කුල ගෝත්‍ර නැති වී යයි ශාක්‍ය පුත්‍රයන් අනුව යන භික්ෂූන්ම බවට පත්වෙයි මහා සමුදුර අඩු වැඩි නොවන්නාසේ ලොව සියලු ගංගා දහරා ගලා ආවත් අහසින් මහා වරුසා ඇදහැළුණත් සමුද්‍රයට වතුර වැඩි වන්නේ නැහැ. නියන් අවුත් ඇලදොල ගංගා සිඳී මුහුදට වතුර නාවත් මුහුදෙහි වතුර අඩු වෙන්නේ නැහැ. එමෙන්ම කොතෙක් භික්ෂූන් නිවන් සුව ලැබුවත් එහි අඩු වැඩිවීමක් නොවේ. මන්ද නිර්වාණය තත්වයක් හෝ තැනක් හෝ දෙයක් නොවන බැවිනි. මහා සමුදුර ඇත්තේ එකම ලවණ රසයසේම මේ ධර්මයේහි හා විනයෙහි ඇත්තේ එකම රසයයි. ඒ ධර්ම රසයයි. මහා සමුදුර බොහෝ අගනාදේ ඇතුවාසේ ධර්මයෙහි හා විනයෙහි බොහෝ අගනාදේ වෙයි. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඊර්දිපාද පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංගය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මහා සමුදුර බොහෝ විසල් හා කුඩා සත්වයන්ගේ නිවහන වන්නාseම ධර්මය හා විනය මහරහතුන් වහන්සේලාගේ මෙන්ම පෘතග්ජන බොහෝ සත්වයන්ගේද නිවහන වෙයි. සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි හා අරහත් වූවොත් ඒ අතර වෙති. පහාරාද මේ ධර්මයේහි හා විනයෙහි අසිරිමත් ගුණාංග 8ක් වෙයි. යලි යලිත් භික්ෂුන් වහන්සේලා මේ ගුණාංග 8 දකිති. එයින්ම තුටු වෙති. ආනන්ද හිමි දේශනාව අවසන් කොට සිටි තැනින් යලි තම අසුන වෙතට පැමිණෙයි. මහා කස්සප හිමි යමේ රුකාව නාද කරයි. රහතුන් වහන්සේලා අජාසත් රජු සිය පිරිවර සමග බලා සිටිනා දානශාලාවට පිළිවෙලින් වඩිති. ආනන්ද හිමි මහා කස්සප හිමියන්ට ලන්ව සෙමෙන් කතා කරන්නේ සභාශාලාවෙන් දාණයට වඩින අතරේය. ඇවැත්නි අද ඔබ වහන්සේ ගැන අප කතාවට එළඹෙන දවසයි. ඔබ වහන්සේ කෙතරම් නිහතමානීදැයි චාම්දැයි අප දන්නවා. නමුත් අද නම් ඔබ වහන්සේට ප්‍රශංසා අත් විඳින්නටම වෙනවා. මහා කස්සප හිමි තම මිතුරා දිස බලා සිනාසෙයි. ආනන්ද හිමියනි ඔබ වහන්සේ මමත් හැම විටම එකම විදියට හැමදේම දැක නැති බව රහසක් නොවේයි. අප දෙදෙනාගෙන් ඉදිකටු විකුණන්නා කවුද? ඉදිකටු නිමවන්නා කවුදයි ඔබ තේරුම් ගත්තාද? මේ පැනයෙන් මවිත වෙන ආනන්ද හිමි ඔබ වහන්සේට ඒ ඈත අතීතයේ සිටි දුසිල්වත් චෝලානන්දා මෙහිණිය හා කළ සංවාදය තවමත් මතක තිබෙනවා යයි මට නම් විශ්වාස කරන්නටත් අපහසුයි. මතක ශක්තිය ඇත්තේ ඔබ වහන්සේට පමණක් නොවේ. ඇවැත්නි. යයි මහා කස්සප හිමි පිළිතුරු දෙන්නේ සිනහවකිනි. මගේ මතකය හරිනම් එදා ඔබ වහන්සේගේ භාවනා හා ආධ්‍යාත්මික ඵල ලබා ගැනීම ගැන දිගින් දිගටම කතා කළා. ඔබ වහන්සේ මට ඒත්තු ගන්වන්නට තැත් කළේ බුදුන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ ශක්තියින් අනුමත කළාසේ. මා හරි හැටි ඔබ වහන්සේව නොදැන සිටියානම් මට සිතෙන්නේ ඔබට අහම්බෙන් ඇසුණු දෙයින් ඔබේ මමත්වය paludu උනා කියායි ආනන්ද හිමි පිළිතුරු දෙයි ඇවැත්නි මට එදා සිතුනේ paludu උනේ ඔබේ මමත්වයේ කියායි. මට තහවුරු කරන්නට උවමනා උනේ ඒ මිහිණියගේ වර්ණනාවෙන් ඔබ නොමගැවීම වැළැක්වීමයි. මහා කස්සප හිමි සිනහවකින් පවසයි. කෙසේ හෝ මේ සංඝායනාවට පෙර දින රාත්‍රියේ ඔබසේම මමත් ඉදිකටු නිමවන්නෙක් බවට පත් වුණා. ඒ නිසා ඉදිකටු විකුණන්නා තවදුරටත් නැහැ. දැන් අප දෙදෙනාම රහත්ඵල ලැබූ අය. ඒ නිසාම තවදුරටත් මමත්වය හා ඒවාගේ වදකාර අනන්‍යතාවයන් ගැන අප කරදර විය යුතු නැහැ. කෙසේ වුවත් මා අනතුරු ඇඟවීමක් ලෙසින් කියන්නට තැත් කළේ ඔබ වහන්සේගේ නිහතමානීත්වය අද පිරික්සුමට ලක්වෙන බවයි. ඔබ වහන්සේගේ මමත්වය නිවී යෑම හොඳයි. ඒ නැත්නම් මා ඔබ වහන්සේ ගැන සිත් කරදරයකට පත්වෙන්නට ඉඩ තිබුණා. ආනන්ද හිමි පවසයි. ඔබ වහන්සේත් අන්තිමේදී නිර්වාණය ලැබපු එක ඊටාම හොඳයි. නැත්නම් මා තවමත් ඔබට ලාභාල අයෙකු යයි අමතනවා. මා තවමත් සිතන්නේ ඔබ වහන්සේට නුසුදුසු වූ භික්ෂූන් වහන්සේලා ඇසුරේ කාලේ නාස්ති කළ තරුණ භික්ෂුව හැටියටයි මහා කස්සප හිමි පිළිතුරු දෙයි. ඒ දිනගත වී බොහෝ කල මේ සංවාදයට හේතු වූ චුල්ල නන්දා මෙහෙණියත් අප හැරගොස් බොහෝ කල ආනන්ද හිමි පවසයි. තවදුරටත් ශාසනයේ ඔබ වහන්සේගේ ගෞරවනීය තනතුර ගැන කතා කරන්නට අවශ්‍ය නැහැ. අප අද අනුකාරක සභාවේදී ඒ සියල්ල තහවුරු කරමු. තම පැරණි මිතුරාගේ මේ සුහද කියමන හා මහා කස්සප හිමියන්ද එකඟ වෙති. රජතුමා දන් පිළිගන්වන්නට බලා සිටින තැනට ඔවුහු නිහඬව ගමන් ගනිති. වැඩිහිටි අනුපිළිවෙල අනුව ඔවුන් අසුන් ගනිති. අනෙක් රහතුන් වහන්සේලා ඒ දෙනම අනුකරණයෙන් අසුන් ගනිති. දන් පිළිගන්නෝ අයට සෙත්පතා ඔවුන් පිරිත් සජ්ජායනා ආරම්භති. පසුව ඒ සන්ධ්‍යාවේ මහා කස්සප හිමියන්ගේ ගුහා ගර්භයේ අනුකාරක සභාව රැස් වෙයි. මතක ධාරී භික්ෂූන් වහන්සේලා දැනටම අසුන්ගෙන දෙනෙත් පියාගෙන සිටින්නේ තමනට ඇසෙන ඒ අගනාවදන් මතකයේ රඳවා අනාගත පරම්පරාවලට ගෙන යාමටයි මා කලින් සඳහන් කළාසේ අද ඔබ වහන්සේ ගැන මේ කතාවට එළඹෙන දිනේ බව ආනන්ද හිමි මහා කස්සප හිමියන්ට පවසයි. සංඝ පීත්‍රුන් වහන්සේ නිහතමානීව සිනාසී එසේම වේවා යයි පවසයි. ආනන්ද හිමි කතා කරයි. මහා කස්සප හිමියනි ඔබේ ජීවිතයේ මුල් අවධිය ගැනත් පෞල් පසුබිම ගැනත් මම සඳහන් කරන්නම්. නමුත් ඔබ වහන්සේගේම වදනින් බුදු හිමියන් මුණ ගැසීම ගැන සඳහන් කළොත් අගනේයි. මහා කස්සප හිමි විරෝධතාවයක් පාන්නට තැත් කළත් ආනන්ද හිමියන්ගේ මේ ඉල්ලීම පිළිගෙන හිසසලා නිහඬ වෙයි. කපිල නම් වූ බ්‍රාහ්මණ පියාටත් සුමන දේවී නම් වූ මෑණියන්ටත් දාව උපන් උන්වහන්සේ උපතින් පිප්පිලි නම් ඌවා. පිප්පිලි උපන්නේ මගධ දේශයේ මහා තිත්තගම්මානයේ පිප්පලි මේ ධනවත් පවුලේ එකම පුත්‍රයායි. මේ පවුලේ උදවිය රජුන්සේ ගම්මාන දහසයක් පාලනය කළා. මේ තරුණයාට හැම සැප සම්පතක්ම ලැබුණා. ස්නානයෙන් පසු ශරීරයේ ගල්වන්නට රන් කුඩු පවා ඕනෑ තරම් තිබුණා. පිප්පලීට වයස 20ක් වූ විට ඔහුගේ දෙමාපියන් කියා සිටියේ ඔහු විවාහ විය යුතු බව. මෙය ස්වභාවික ඉල්ලීමක් නිමක් නැති પરම්පරා ගණනාවක චාරිත්‍රයක් Tamanගේ දීපල වස්තුන් පවත්වාගෙන යාමට පරපුරේ උරුමකාරයන් සිටින බවට තහවුරු විය යුතුය. නමුත් මේ තරුණයාට අවශ්‍ය වූයේ ලෞකික සැප සම්පත් හැරදමා තවුසෙකු වීමටයි. නමුත් දෙමාපියන් තම අභිප්‍රාය අත්හලේ නැහැ. තම පුත්‍රයාව විවාහ කර දීම ගැන අදිෂ්ඨානයෙන් යුතුව සිටියා. පුත්‍රයාගේ මනස වෙනස් කිරීමට යලි යලිත් කොතෙක් වෑයම් කළත් එය නොහැකි වුණා. පිප්පලි එයට වෙනත් කදිම අදහසක් ගෙන ආවා. ඔහු තම දෑතින් පරිපූර්ණ ගැහණියකගේ රන් රුවක් නිර්මාණය කළා. එය දෙමාපියන් වෙතට ගෙන ගොස් කීවා මේ තරම් සුන්දර ලස්සන තරුණියක් ලැබුණොත් මා විවාහ වෙනවා කියා මේ උපායෙන් තමාට විවාහ නොවී සිටිය හැකියයි ඔහු සිතුවා ඇවැත්නි දෙමාපියන්ගේ චේතනාවේ බලය ඔබ වහන්සේ අව탁සීරු කරන්නට ඇති නේද මහා කස්සප හිමි කල්පනාබරව කියන්නේ දෙමාපියන් සිහිපත් කරමිනි දෙමාපියන් පමුණන් අට දිනක කැඳෙව්වා ආනන්ද හිමි යලි කතණයට පිවිසෙයි ඔවුන්ට හොඳින් ගෙවා තවත් කහවණු දෙන්නටත් පොරොන්දු වෙලා ඔවුන්ට කීවා මේ ආකාර ලස්සන තරුණියක් සොයා දෙන්නට කියා. උවමනානම් ලෝකයේ සතර කොනටම මේ ප්‍රතිමාව ගෙන යන්නටත් කීවා. සුන්දර තරුණියන් වෙසෙන බවට හැමෝම අතර ප්‍රචලිත මධ්‍ය දේශයට ගිය විට ඔබේ අනාගත බිරිඳ භද්‍ර කාපිලානිව ඔවුන්ට දකින්නට ලැබුණා. මහා කස්සප හිමි දෙවුඩ සලා කවුද දැන සිටියේ? එයයි පවසයි. භද්‍ර කාපිලානිගේ එවිට වයස 16යි. ඔබට වඩා වයස අවුරුදු 4කින් බාලයි. ආනන්ද හිමි පවසයි. ඇගේ දෙමාපියන් මංගල යෝජනාවට කැමති වුණා. පෙරලා ඇවිත් පිප්පලීගේ දෙමාපියන්ට කියනතෙක් බමුණන්ට ඉවසුමක් නැති වුණා. පුවත ඇසූ දෙමාපියන්ද ඉතාම සතුටට පත් වුණා. නමුත් මා තේරුම් ගත්තේ ඔබේ අනාගත බිරිඳත් සැබවින්ම විවාහයට අකමැතිව සිටි කෙනෙක් බවයි උපාලි හිමි පවසයි. එය ඇත්තයි. ඇයත් අකමැතිව සිටියා තමා. මා මෙන්ම තවුස්දම් රකින්නටයි ඈත් සිතා සිටියේ අපේ කර්මානුරූප බැඳීම මේ ජීවිත කාලයේදී අපව යලි ලං කරන්නට ඇත්තේ ඒ නිසා විය හැකි මහා කස්සප හිමි පවසයි. පෙර විපස්සී බුදුන් වහන්සේගේ සමයේ ඔබ දෙදෙනා හවුල් කරගත් ජීවිතය ගැන පුවත මා අසා තිබෙනවා. ඔබ දෙදෙනා දිලිඳු බ්‍රාහ්මණ යුවලා කොතරම් දිලිඳුද කීවොත් දෙදෙනාටම හවුලේ අඳින්නට තිබුණේ එකම උතුරු සළුවයි ආනන්ද හිමි පවසයි ඔබ දෙදෙනා කොතරම් දුප්පත් වුණත් Tamanගේ නැති බැරිකම් ගැන සිතමින් තැවුනේ නැහැ. ඔබ දෙදෙනා වාර දෙකකට විපස්සී බුදු හිමියන්ගෙන් බණ දහම් අසා තිබෙනවා. එමෙන්ම ඔබ දෙපළගේ එකම උතුරු සළුව පවා සංඝයා වහන්සේලාට පූජා කළා. ඒ මහඟු පින්කම කළාට පසු මම ජයගතිමි මම ජයගතිමි යැයි මහ හඬින් කියූ බව වාර්තා වෙනවා. සෝපාකහිමි පවසයි. තිරය පිටුපස සිට විපස්සී බුදුහිමියන්ගේ දේශනය අසා සිටි මහරජතුමාද මේ ජයහඬ ඇසේ මේ කවුදැයි විපරම් කළා. පසුව රජතුමා ඔබටත් ඔබේ බිරිඳටත් උතුරු සළු යැව්වා. ඔබේ දානමය පින්කම අගයමින් ඔබට හොඳින්ම සලකා රාජසභාවේ පුරෝහිත තනතුරද දුන්නා. බද්ධය හිමි එකතු කරයි. ඔබත් භද්‍රාත් හවුල් කරගත් ජීවිත කාල ගණනාවක් තිබෙනවා මහා කස්සප හිමියනි මේ අවසන් ජීවිතයත් එක්ව තවුස්දම් පුරන්නට දෛවයේ ලියවී තිබූ හැඩයි බක්කුල හිමි ප්‍රකාශ කරයි ඇත්තෙන්ම එය එසේමය මහා කස්සප හිමි පවසන්නේ දීප්තියෙන් දිදුලන දෑසිනි තවත් එක් ජීවිත කාලයක ඔබ වහන්සේ මගේ පියාණන්ව සිටියා අනුරුද්ධ හිමි පවසයි මමත් ගරු සාරිපුත්ත හිමියන් සහ ගරු මොග්ගල්ලාන හිමියන් යන තිදෙනාටම තවුස්දම් රකින්නට යාමට උවමනා වුණා මුලින් ඔබත් මෑණියනොත් අකමැති වුණත් අපේ සැබෑ අරමුණු තේරුම්ගත් පසු ඔබලා අපට අවසර දුන්නා පසු කාලයක ඔබත් මගේ මවත් දෙදෙනාමත් ගිහි සැප හැරදා තවුස් දෙවියට එළඹුණා. වාර්තාගත කිරීම උදෙසා මා මෙහිදී මෙසේ සඳහන් කරන්නට කැමැතියි. අනුරුද්ධ හිමියනි ඔබ කී ඒ අවස්ථාව මහා කස්සප හිමියන් බුදුරදුන්ගේ පියාව ඉපදුන හය වතාවෙන් එකක් පමණක් බව තවත් දෙවතාවක ඔවුන් සහෝදරයන්ව ඉපදුනා උපාලි හිමි එක් කරයි ආනන්ද හිමි යලිත් කතා කරයි. ඔබේ දෙමාපියන් සරණ මංගල්‍යයේ කටයුතු පිළියෙල කරද්දී ඔබ භද්‍රාහට හසුණක් යවා තීරුම් කළා ඔබේ සැබෑ අරමුණ තවුස්දම් රැක නිවන් සෙවීම බව. ඇයත් ඔබට එව් ලිපියක සඳහන් වූයේ ඇයද එවැනිම අරමුණක සිටිනා බව. නමුත් ඔබේ දෙමාපියන් මේ ලිපි දෙකම එකිනෙකා අතට පත්වෙන්නට ඉඩ නොදී සොරාගත් නිසාම ඔබ දෙදෙනාම සරණ මංගල්‍ය පසුවනතුරු මේ ගැන දැනගත්තේ නැහැ. ඉතින් දෙමාපියන්ගේ අවශ්‍යතා මග හැරිය නොහැකි වූ නිසා ඔබ භද්‍රා කාපිලානී හා විවාහ වුනේ දෙදෙනාටම ඇත්තේ එකම අරමුණක් බව නොදෙනයි. නමුත් අප විවාහ වුණත් අඹුසැමියන් ලෙස එක් වූයේ නැහැ. මහා කස්සප හිමි පවසයි ඔබ වරක් මට කීවා විවාහයෙන් පසු ඔබත් භද්‍රාත් එකම සයනයක සැතපුණ බව නමුත් හැම රැයකම ඔබ දෙදෙනා අතර සුවඳ මල් මාලයක් තබා නින්දට ගියේ ඉඳුරන්ට අවනත නොවෙන්නට ඔබ දෙදෙනා එකිනෙකාට දැඩිව ආදරය කළත් වසර ගණනාවක්ම අර ආකාරයට යා නොවි එහෙත් එක්ව ජීවත් වුණා. දෙමාපියන් ජීවත් වූ තාක් ඔබලාට කිසිම දුකක් කරදරයක් නැතිව සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් වුණා. නමුත් ඔවුන් මිය ගියාට පසු සියලු වස්තු සම්පත් දීපල වතු පිටි බලා ගැනීම ඔබ දෙපළට බාර වුණා. දිනක් ගොවිපළවල් පරීක්ෂා කරද්දී හැම දෙයක්ම ඉක්මනින්ම වෙනස් වුණා නේද? මහා කච්චායන හිමි විමසයි. මහා කස්සප හිමි හිස සලන්නේ වසර 45කට පෙර වූ දෙයක මතකය සිහිපත් කරමිනි ජීවිතයේ මුල් වතාවට ඔබ අලුත් දැසකින් දුටුවා නගුලෙන් හානලඳ කුඹුරේ ඒ රේඛාවන්හි මතුවන කුඩා පණුවන් හා වෙනත් කුරුමිනි සතුන් කුරුල්ලන් විසින් බුදින ආකාරය එය දැකීමෙන් ඔබ මහත් කම්පනයකට හා බිහිතියකටපත් වුණා ආනන්ද හිමි පවසයි. මට එක්වරම වැටහුණා මගේ ධන සම්පත්වල මූලය මේ අහිංසක සතුන් විනාශ වීම බව. මං එක් ගොවියෙකුගෙන් ඇසුවා අර පොන්චි මරණ සියල්ලටම විපාක විඳින්න ඕනේ කවුද කියා ගොවියා පිළිතුරු දුන්නා මං හිතන්නේ ස්වාමීනි ඔබ වෙන්න ඇති කියා මා ගෙදරට ගිහින් මා නිර්මාණය කරන කර්මානුරූප පොදිය ගැන සිතන්නට වුණා. මගේ සියලු ධන සම්පත බිරිඳට බාර දී මේ ගිහිගේ සදහටම හැර යන්නට හොඳයයි මා තීරණය කළා. මහා කස්සප හිමි පවසයි. නමුත් ඔබේ බිරිඳටත් මේ හා සමානම අත්දැකීමක් ඒ අතර ලැබී තිබුණේ තල ඇට වැපුරු තැන්වල කුරුල්ලන් කුරුමිනි සතුන් කන හැටි දැකීමෙන් ආනන්ද හිමි පවසයි. ඒ මරණවල වගකීම ඇත්තේ අප වෙත බව ඇයටද තේරුම් ගියා. මේ නිසාම ගෙවිය නොහැකි තරම් මතු ජීවිත ගණනාවක දුක් විඳිය යුතු බවත් තේරුම් ගත්තා. ඔබ ඔබේ සියලු වස්තු සම්පත් ඇයට බාර දෙන්නට සිතූ බවත් ඊළඟට තවුස්දම් රකින්නට සිතූ බවත් ඇයට කී විට ඇගේ අරමුණත් එයම බව ඈ හෙළි කළා. ඉතින් ඔබ දෙදෙනා කඩවීදියෙන් කසාවත්‍රත් පාත්‍රත් ගෙන්වාගෙන එකිනෙකාගේ හිසකෙස්ද සිඳගත්තා. නිවහනෙන් පිට වූ විට දෙදෙනාම එක්ව සම්මුතියකට පැමිණියා. අප මෙලොව රහතුන් වහන්සේලා යන මඟ සොයා යන්නට කැපවෙමු කියා ආනන්ද හිමි පවසයි. ඔබ දෙදෙනා මුලින්ම ගම්මානයේ මැදින් ගමන් ගන්නට ඇත්තේ කාටවත් නොපෙනී අනුරුද්ධ හිමි පවසයි. නමුත් දෙවෙනි ගම්මානයට යන විට ඔබව ඔවුන් හඳුනාගත්තා. ඔබලාට වැඩ කළ සේවකයුනුත් ඒ පවුල්වල අයත් හඬා වැළපෙමින් වැඳ වැටිමින් කියා සිටියේ ස්වාමීනි ඔබ වහන්සේ අප අනාථ කරන්නටද හදන්නේ කියා ඔබ පිළිතුරු දුන්නා අප මේ ලොව ගිනි ගන්නා ගෙයක් විලසින් දුටුවා. ඒ නිසා අබිනිෂ්ක්‍රමණයට යනවා. දාස දාසියන්ට නිදහසදී ඔබලා ඉදිරියටම ගියේ ඒ ගම්වාසීන් කඳුලෙන් නහවමින් මා දන්නා පරිදි ඔබගේ සුන්දර බිරිඳ ඔබට අඩ කීපයක් පසුපසින් ගමන් ගත්තේ චාරිත්‍රානුකූලව බක්කුල හිමි පවසයි නමුත් එය නුසුදුසු යයි සිතූ ඔබ භද්‍රාට පැවසුවේ දෙදෙනා වෙන්ව මාර්ගයන් දෙකක යා යුතු බවයි. මට ජීවත් වන තුරා ඒ මොහොත අමතක වන්නේ නැහැ. භද්‍රා ඒ සුන්දර දෑසින් මා දෙස බලා අනන්ත අවබෝධයෙන් සිනාසුණා. ඈ මා ඉදිරියේ නැමි අනතුරුව මා වටා තුන් වතාවක් පැදකුණු කරමින් ගමන් කළා. ඈ කීවා අප අතර අනන්ත වාරයක් තිබුණ මිතුදම හා සම්බදතාව අද අවසන් වෙනවා. ඔබ දකුණට ඇති මාර්ගයේ යන්න මා අනෙක් මාර්ගයේ යන්නම් කියා තම ජීවිතයේ තීරණාත්මක මොහොත සිහිපත් කරමින් මහා කස්සප හිමි මොහොතකට නිහඬ වෙයි. භද්‍රා අවසානයේ බුදු හිමියන් වෙත මඟ සොයා ගොස් ජේතවනාරාමේදී උන්වහන්සේගේ දහමට සවන් දුන්නා. ආනන්ද හිමි පවසයි. මේ වන විටත් මෙහෙණි ශාසනයක් තිබුණේ නැහැ. ජේතවනයේට නුදුරු තැනක තවත් කණ්ඩායමක් සමග ඈ රැඳුණා. වසර 5කට පසු මෙහෙණි සසුන ඇති වූ විට ඈ මහනැවී ඉක්මනින්ම රහත් ඵල ලැබුවා. සමහර විට මෙය ජනප්‍රවාදයක් විය හැකියි. ඇතැම් විට විය නොහැකි නමුත් බද්රාත් ඔබත් දෙමගක ගිය මොහොතේ භූමිකම්පාවක් ඇති වූ බවත් බුදුහිමියන්ට එය දැනුණ බවත් මා අසා තිබෙනවා. එයින් අදහස් වුනේ අසාමාන්‍ය ශ්‍රාවකෙක් උන්වහන්සේ දක්නට මග එන බවලු. මේ නිසාම බුදුහිමියන් ගව් පහක් දුර මහා තිත්තේ වෙතට පාගමනින් වැඩියා. මේ නාලන්දාව හා රජගහනුවර අතර තැනක්. උන්වහන්සේ ඒ වැඩියේ අනාගතයේ දිනක දූතාංගධරයින් අතර අගතැන් ගන්නා වූ ඔබ වහන්සේ හමුවීමටයි. දැන් ඉතින් ඔබ වහන්සේම කතාවේ ඉදිරිය පැවසුවොත් යහපති අනුරුද්ධ හිමි පවසයි. යහපති කියමින් මහා කස්සප හිමි කතාව ආරම්භයි. නාලන්දාව හා රජගහනුවර අතර බුදුහිමියන් දිඹුල් ගසක් සෙවණේ මා එනතුරු වැඩ සිටියා. මා එළඹෙන විටම උන්වහන්සේගේ ප්‍රභාව මා ඈත තියා දුටුවා මගේ ගුරු හිමියන් මුණ ගැසුන බව මා වටහා ගත්තා මා මොහොතක් හෝ නොනැවති උන්වහන්සේ වෙත දුව ගොස් ඒ දෙපා අසල වැඳ වැටුණා මාගේ ගුරු සම්බුදු සමිඳුනේ මා ඔබේ ශ්‍රාවක ඔබේ සසුනේහි පැවිදි වන්නට මට අවසරයයි මා සිතනවා ඔබේ සසුනෙහි පැවිදිවන්නට මට අවසරයයි මා කියා සිටියා. මහා කරුණාවෙන් මා දෙස බැලූ උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් මා පැවිදි කොට මට අනාගතයේදී වැදගත් වන බොහෝ වැදගත් දේවල් තුනක් මට හෙළි කළා. මුලින්ම උන්වහන්සේ දේශනා කළේ මා තීරණගෙන භික්ෂුවකට උපදෙස් දෙන්නට පෙර ඒ භික්ෂූන් වහන්සේලා අතර ඇති වයස පසුබිම හැකියාවන් ශක්තින් හා දුබලතා සලකා බලන ලෙසයි. දෙවනුව උන්වහන්සේ පැවසුවේ මා ධර්මයට සවන් දෙන හැම විටකම පූර්ණ අවධානයෙන් යුතුව එයට සවන් දෙන ලෙසටයි. තුන්වෙනුව හැම විටම මගේ සිරුර හා ඉඳුරන් ගැනද සිතුවිලි හා ක්‍රියාවන් ගැනද සිහියෙන් සිටිය යුතු බවයි. බුදුන් වහන්සේ මේ උපදෙස් දුන් පසු අප දෙදෙනා රජගහ නුවර වේලුවනේ දෙසට ඇවිද ගියා. යන අතරේ බුදු හිමියන්ට විවේක ගන්නට අවශ්‍ය වුණා. මේ නිසා ගස් මුලක් වෙත නැවතුණා. මා මගේ දෙපට සිවුර සතරට නමා උන්වහන්සේට අසුන් පැන වූයේ. එයින් මට බොහෝ කාලයකට යහපතක්ම වෙන බැවින් එසේ කොට බුදු හිමියනේ කරුණාවෙන් මේ චීවරය පිළිගන්න කියා කීවා එවිට උන්වහන්සේ ඇසුවා කස්සප මාගේ මේ පරණ දි රාගිය සිවුර ඔබට අඳින්නට හැකිද කියා මා අපමණ සතුටෙන්ම කීවා සැබවින්ම ස්වාමීනි බුදු හිමියන්ගේ පරණ චීවරය මට අඳින්නට හැකි. එය මා මුළු ලොවම ඇති හැම දෙයකටම වඩා අගය කරනවා කියා කස්සප හිමියනි බුදුරදුන් සමග සිවුරක් හුවමාරු කරගත් එකම භික්ෂුව ඔබයි. බුදුන් වහන්සේ ඉවතලන චීවරයක් අඳින්නට කිසිම සාමාන්‍ය මිනිසෙකු සුදුසු නැහැ. මේ ක්‍රියාවේ යම් කිසි විශේෂත්වයක් ඇතැයි හැඟෙනවා. බද්දිය හිමි පවසයි. බුදුන් වහන්සේ එවන් විශේෂිත දෙයක් පැවසුවේ නැහැ. ඒ අවස්ථාවේ උන්වහන්සේ එය සාමාන්‍යයෙන් කරුණාවෙන් කළ දෙයක් ලෙසයි පෙනුනේ. තවද මා එදිනම සසුන්ගත වූ නවක භික්ෂුවක්. ඇතැම් විට මට කරුණාව පෑමට උන්වහන්සේ ඉබේම එවන්නක් කරන්නට ඇති. එය එසේ සිදුවීම ගැන මා ඊටාම කෘතඥ වුණත් එය විශේෂ අරුතක් ඇති සිදුවීමක් යයි මා සිතන්නේ නැහැ. මහා කස්සප හිමි පවසයි. මා සිතන්නේ ගරු හිමියනි එය වැදගත් කරුණු දෙකක් පෙන්눔 කරනවා කියා එකක් ඔබට අනෙක අප හැමට ඔබ එදින පටන් කිසිවිටක ඒ සරල දිවියෙන් ඈත්ව ගියේ නැහැ. එය අනෙක් භික්ෂූන් වහන්සේලාටද ආදර්ශයක් වුණා. අනුරුද්ධ හිමි ආරම්භයි. අනික අපි හැමදෙනාවම දැනුවත් කළේ බුදු හිමියන්ගේ මහා පරිනිර්වාණයෙන් පසු භික්ෂූන් වහන්සේලා අතර නායකත්වය ඔබ වහන්සේට පැවරෙන බවයි. බුදුන් වහන්සේගේ පරිණිර්වාණයට පසු එසේ කිසිවෙකු නාමිකව පත් නොකළ බව ඔබ හොඳින්ම දන්නවා. අපේ නායකයා වන්නේ ධර්මයත් විනයත් දෙකයි. හැමදාමත් මා එය විශ්වාස කරනවා. යැයි මහා කස්සප හිමි නිසකවම පවසයි. ස්වාමීනි මේ මුල් සංගායනාව පිළියෙල කිරීමට ඔබ නායකත්වයේ දුන්නා. ඔබ වහන්සේ මේ සංගායනාව කැඳවීමට හේතුත් මා හොඳින්ම තේරුම් ගත්තා. ඔබ වහන්සේ එවන්නක් කළේ භික්ෂූන් අතර දැන් නායකත්වයේ ගන්නේ කවුදයි පෙන්වීමට නොවේ. නමුත් ඔබ වහන්සේට බොහෝ අය සංඝ පීත්‍රෝයයි ඇමතීම ගැන මට ඊටාම සතුටුයි. තවද මේ සංඝ සමාජය ස්ථාපිතව පවත්වා ගැනීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ගැනද මට සතුටුයි. ධර්මයත් රැකෙනවා. මෙයින්ම අනාගත පරම්පරාවන්ට බුදු හිමියන්ගේ ජීවිතයෙන් හා උගන්වීම් වලින් මහා සෙතක් සිදුවෙනවා. මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතුයි. මහා කස්සප හිමියනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හතක්ම ඔබේ සිරුරේ පිහිටා තිබෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණේ බුදුරදුන්ගේ ශ්‍රී දේහයේම පමණයි. දැනට ජීවමාන වූ හෝ හැරගිය හෝ කිසිදු රහතුන් වහන්සේ නමකගේ සිරුරේ පුරුෂ ලකුණු පිහිටියේ එකක් හෝ දෙකක් පමණයි. මෙයින් පෙනෙන්නේ ඔබ වහන්සේ මේ කාර්යයට තෝරා ගැනුනේ ඊට සුදුසුම නායකයා නිසා. යැයි බද්දිය හිමි පවසයි. මහා කස්සප හිමියෝ හිස නැඹුරු කරගෙන නිහඬවම සිටිති. තමාගේ ශරීරය පිළිබඳව පුද්ගලික සවිස්තරවලට කෙනෙක් එතරම් උනන්දු වන්නේ මන්දයි ඔහුට සිතෙයි. මේ මහා පුරුෂ ලක්ෂණවලට එතරම් විශේෂත්වයක් දක්වන්නට ඔවුන්ගේ නිහතමානීත්වය ඉඩ නොදෙයි. මුළු ජීවිත කාලය පුරාම ඔහු ඒවා කෙරෙහි කිසිදු සිතවිල්ලක් යොමු නොකළ අතර ඔහු උපන්දා පටන්ම වෙනත් අය ඒ ලක්ෂණ කෙරෙහි සැලකිල්ල දක්වා ඇත. එවත්නි අප යලිත් කතාවට බසිනවා නම් මා කියන්නට කැමැති මහා කස්සප හිමි භික්ෂූත්වයට පත්ව දින 7කින් රහත් ඵල ලැබූ බව ආනන්ද හිමි පවසයි. පසුව ඔබ වහන්සේම මට ඒ බව හෙළි කළා. සබද දින හතක්ම මම දන් වැළඳුවේ විමුක්තිය නොලද්ද කුලෙසටයි. ඉන්දින් අටවැනි දිනයේ මා රහත් ඵලයේහි අවබෝධය ලබාගත්තා. යැයි ඔබ වහන්සේ පැවසුවා. අනුකාරක සභාවෙහි සියලු දෙනා මහා කස්සප හිමියන්ගේ ප්‍රකාශය ගැන මෙනෙහි කරන අතරේ තම තමන්ගේ ඒ ලද අවබෝධය ගැනද සිතති. මහා කස්සප හිමියනි බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කිරීම ඔබට පැවරුවා. උන්වහන්සේ ඔබ වහන්සේට කියා සිටියේ කස්සප භික්ෂූන් උනන්දු කරවන්න කියායි. ධර්මය වටහා දෙන්න කියායි. කස්සප ඔබ හෝ මා සංඝයා වහන්සේලාට ධර්මය දේශනා කිරීම හා ඔවුන් දිරිමත් කිරීම කළ යුතුය කියායි. ඔබ වහන්සේ තරම් දක්ෂ ලෙස සිත් කාවදින ලෙස හැම රහතුන් වහන්සේටම ධර්මය දේශනා කරන්නට බැහැ. පුන්න හිමි පවසයි. ආනන්ද හිමියනි මා අද දින මෙවන් ප්‍රශංසාවන්ට ලක ලෑස්ති වී සිටිය යුතු බව කලින් පැවසුවා. ප්‍රශංසාවන් මට බාරගත හැකි. නමුත් මෙවන් විස්තරයක් නම් සිතා ගන්නට බැහැ. මහා කස්සප හිමි පවසයි. අපට ඔබ වහන්සේගේ ජීවිතයේ සිදුවීම් සිහිපත් කරන්නට අවස්ථාව ඇත්තේ එක්වරක් පමණයි. මේ සංඝායනාව අවසන් වූ පසු අප කවදා කෙලෙස හමු වේද නොවේද කිව හැකිද? කෙසේ වුවද අද සැන්දෑවේ අපේ රැස්වීම අවසාන වීමට ආසන්නයි. මා දන්නවා ඔබ වහන්සේ ඉතිරි ප්‍රශංසාද ඇතනම් බාරගනීවි කියා ආනන්ද හිමි පිළිතුරු දෙයි. ඔබ වහන්සේගේ නොසැලෙන ගතිය ගැන අප කවුරුත් දන්නවා. එසේම වනදහනේ ස්වභාවික සරල ජීවිතයට ඇති නැඹුරු බවද අප දන්නවා. ඔබ වහන්සේට එතරම් අපහසුතා නොවිද පහසුකම් ඇති විහාරයක වසන්නට පවා බැරි වුණා. එයයි මහා කච්චායන හිමි සිනහවකින් පවසයි. මට විවේචන භාරගත නොහැකිය යන ඒ කියමන මා නොසලකා හරින්නම් මේ සන්ධ්‍යාවේ සියලු කටයුතු අවසන් කොට අපේ භාවනාවන්ට එළඹෙන්නේ නම් මා කෘතඥ වෙනවා අද දවස ඊතා දිගුයි මට නම් එය යම් තරමක අභියෝගයක් මහා කස්සප හිමි පවසයි අද දවසේ කටයුතු අවසන් කරන්නට පෙර මහා කස්සප හිමියන් ගැන තව එක් කතාවක් කියන්නට මා කැමැතියි. මා සිතන්නේ එය අප වාර්තාගත කළ යුතුයි කියා බක්කුල හිමි මෙහිදී කතා කරයි. අවශ්‍ය නම් එය පවසන්න යයි මහා කස්සප හිමි කියයි. වසර කිහිපයකට පෙර බුදුන් වහන්සේත් මහා කස්සප හිමියනුත් මේ නුදුරු ගම්මානයක පිඩු සිගා වැඩියා. බුදුන් වහන්සේගේත් මහා කස්සප හිමියන්ගේත් ශාරීරික සමානකම් බොහෝ දුරට එක සමාන පෙනුම ගැන මේට පෙරත් නොයෙක් වතාවල බොහෝ දෙනා කතා බහ කොට තිබෙනවා. සැබවින්ම මහා කස්සප හිමි බුදු හිමියන්ට වඩා මදක් උසින් අඩුයි. ඒ හැරෙන්නට එක සමාන නිසා බොහෝ අයට මේ දෙදෙනා වෙන්කොට හඳුනා ගන්නට බැහැ. දෙතුන් වතාවක් දෙවිවරුන්ටත් මහා බ්‍රහ්මයාටත් මේ පැටලීම සිදු වුණා. බක්කුල හිමි පවසයි. මහා කස්සප හිමි ඒ සිදුවීම සිහිපත් කරද්දී මුවගට සිනාවක් නැගෙයි. මහා කස්සප හිමි Taman මේට පෙර බොහෝ වතාවක් ගිය මගක් ඔස්සේ බුදු හිමියන් කැටුව ගියා. වයසක ගැහණියක් පිටතට අවුත් මහා කස්සප හිමියන් ගණන් නොගෙන බුදු හිමියන්ගේ පාත්‍රයට දන් පිළිගැන්වුවා. අනතුරුව ඈ එක් වනම හිස ඔසවා බුදුන් වහන්සේ දෙස බලා මහා කස්සප හිමියන් දෙස බලා තමා වැරදි පාත්‍රයට දන් පිළිගැන්වූ බව තේරුම් ගත්තා. ඇයට උවමනා උනේ වෙන කිසිවෙකුට නොව මහා කස්සප හිමියන්ට දන් පිළිගන්වන්නයි. මැහැල්ල බුදුන් වහන්සේ වෙතට ගොස් උන්වහන්සේගේ ශුද්ධ වූ පාත්‍රයට අතලා උන්වහන්සේට පිරිනැමූ දන් යලිත් පිටතට ගත්තා. ඔබ හැම දන්නා පරිදි බුදුන් වහන්සේ ආරක්ෂා කරන නොයිකුත් අදිසි බලවේගයන් තිබුණා. මේ නිසාම ඇයට පිටතට ගන්නට හැකි වූයේ තමා පිළිගැන්නූ කොටසම පමණයි. බක්කුල හිමි පවසයි. බුදුන් වහන්සේ කුමක් කළාද? කුමක් කීවාද? සෝපාක හිමි විමසයි. උන්වහන්සේ ඉදිරියට නිත්‍යමාගෙන කිසිම ප්‍රතිචාරයක් නැතිව නිසල්මනීම සිටියා. බක්කුල හිමි පවසයි. බුදු හිමියන්ගේ පාත්‍රයෙන්ගත් දාණයට මැහැල්ල කුමක් කළාද? මහා කච්චායන හිමි විමසයි. ඈ මහා කස්සප හිමියන් වෙතට ගොස් ඒ දන් උන්වහන්සේගේ පාත්‍රයට පිළිගැන්නුවා. බක්කුල හිමි විශ්මයෙන් පවසයි. නිහතමානීව සිහිනුවණින් හා විමසීමෙන් ක්‍රියා කරන මහා කස්සප හිමිට මේ මොහොතේ සිතුණු දේ සිතාගත හැකිද? මෙය ඔබ වහන්සේට අසීරු අවස්ථාවක් වෙන්නට ඇති නේද? උපාලි හිමි උන්වහන්සේගෙන් අසයි. එය ඔබ වහන්සේලාට සිතා ගන්නට නම් බෑ. මහා කස්සප හිමි පවසයි. එවන් දෙයක් තම තමන්ට ඌවානම් කෙසේ හැඟේදැයි ගුහා ගර්භයේ වූ රහතන් වහන්සේලා විමසිලිමත් වෙති. මට සැබවින්ම හිතුනේ අර අසරණ මෙහැල්ල පව් පුරවා ගන්නට ඇතිය කියා බුදුන් වහන්සේ මහදිහා බලා සිනාසුනා පමණි අනතුරුව උන්වහන්සේ ඊළඟ නිවහනට ළඟාවී එහි බලා සිටි අයගෙන් දානේ පිළිගත්තා කිසිම දෙයක් සිදු නොවන ලෙසට ඒ ගැන කතා කළේවත් නැහැ ඒ වයස්ගත ගැහැණිය කුමක්ද කළේ අනුරුද්ධ හිමි විමසයි මගේ පාත්‍රයේ දන් තැබූ ඇය මට වැඳ යලි නිවහනටම ගියා ඈ කළ දේ ගැන ඇයට කිසිම හැඟීමක් වූයේ නැහැ. මහා කස්සප හිමි පිළිතුරු දෙයි. බුදු හිමියන් නම් කියාවේ ඈ නිර්දෝෂයි කියා. ඇගේ චේතනාව වූයේ උන්වහන්සේට අවමානයක් කරන්නට නොවේ. ඒ බුදුන් වහන්සේ බවවත් ඇය දැන සිටියේ නැහැ. ඇයට උවමනා වුනේ මහා කස්සප හිමියන්ට දන් පිළිගන්වන්නම පමණයි. බක්කුල හිමි පවසයි. චේතනාවත් සමාජයට උචිතසේ හැසිරීමේ රීතියත් දෙකක් බව අපට කිව හැකියි. කිසිවෙකුගේ නොහොබිනා හැසිරීම විවේචනය කිරීම භික්ෂූන් වහන්සේලාගේ පුරුද්දක් නොවේ. එසේ විවේචනය කරන්නේ වෙනත් භික්ෂූන් වහන්සේලා ගැන නම් පමණයි. උපාල හිමි පවසයි. මහා කස්සප හිමියනි ඔබ වහන්සේ නම් එසේ භික්ෂූන් කීපවර විවේචනය කර තිබෙනවා. මහා කස්සප හිමි දිදුලන දෑසින් යුතුව සිනාසෙයි. කෙසේ වුවත් එය හොඳ කතාවක්. අද දින කතා බහ අවසන් කරන්නට එය සුදුසුයයි මට සිතුණා. ඔබ වහන්සේට එය ප්‍රශ්නයක් නොවේ යයි මම හුදෙක්ම සිතනවා. බක්කුල හිමි මහා කස්සප හිමියන්ට පවසයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මහා කස්සප හිමි සංසුන්ව පිළිතුරු දෙයි. මොහොතක නිහඬියාවකට පසු මහා කස්සප හිමි කතා කරයි මා ඔබ හැමට තුති පුදනවා මේ වැදගත් කාර්යයට සහභාගී වීම ගැන පමණක් නෙවේ මගේ පරණ තාලේ දැඩි ගති අවබෝධ කර ගැනීම ගැන වසර 43කට පෙර මා බුදුහිමියන් මුණ ගැසුණ තැන් පටන් භික්ෂූන් වහන්සේලාගේ ධර්මයේ නිර්මල බව රැක ගන්නටත් අන් අයට ආදර්ශයක් වෙන විදිහට ජීවත් වීමටයි තැත් කළේ. මා අතින් යම් දෝෂයක් වී නම් මා සමාව අයද සිටිනවා. මහා කස්සප හිමි දැඩි නිහතමානීත්වයෙන් අවසන් කරයි. සමාව ගන්න අවශ්‍ය නැහැ. හිමියනි, ඔබ වහන්සේ කළ සේවාව ගිනිය නොහැකි ලෙස ඉතිහාසයේ සටහන් වෙනවා. ආනන්ද හිමි පවසයි. මේ සංගායනා කාලය තුලදී අද මා කලාක් මෙන් ඉදිරියේදී ඔබ වහන්සේලා කීප දෙනෙකුට තම තමන් පිළිබඳව විස්තර කරනු ලැබීමට අවස්ථාවක් ලැබේවි. එය නිසකයි. ඔබ සැම එවිට විනීතව සංසුන්ව රැඳේවි. යැයි මා සුබ ප්‍රාර්ථනා කරන්නම්. වැඩි මහලු භික්ෂූන්ට ගරු බුහුමන් දක්වන රහතුන් වහන්සේලා පැමිණි විලසම නිහඬව වෙන්ව යති.